දැන් අපි භාවනාව සඳහා සුවකේලාවක් දුර භාවනා කුරුකුටිය සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. දැන් මේ කල් මේ පරි සාභාවයේ කියන්නේ මොනවද? ඒක ආස්වාදකතිය වර්ණනය කරනවා කියලා නේද? ආස්වාදකතිය දුරුයි කියන සලාවනේ අත් දෙක සම්මන්ත්‍රණය දකුණු වාසය තියාගෙන ඉදිරියේ සම්මුඛ කරගෙන සාස්ත්‍රාරෝපණය කියලා තියාගෙන ඇහ කඩන ඇතුළ යන බාහිර තියාගන්න. බාහිර කියන්නේ බුද්ධිය තියාගන්න. සම්පූර්ණ තියාගන්න වරදක් නෑ. ඒක යාළුවෝ කියනකොට අසුතිය නැතිනම් එනවා. ඉතින් දෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය ඥානවත් තියාගන්න කියන්නේ ඇති. සාමාන්‍ය ඒක පිළ වෙනවා මොකද ඒක රක්ෂේතාවක් අවදා ගන්නකොට ඇතිය වෙනවා ඊට පස්සේ ඇහැරවන්න හරවන්නේ ඇතුළ ඇහෙන් බලාගෙන ඉන්නවා වගේ පිටින් වල උත්තරයද බලන්නේ ඇහැ මහත් කරන්නේ නැතුව සමහර කෙනෙක් ඇහැ මහත් කරනවා මේ ඇහැ පියාගෙන ඒකවට ඇහැට වේදනාව එනවා ඒක අපහසුතාවක් නිසා ඇහෙන් වේදනාව එනවා පිටින් වල උත්තරයද බලන්නේ ඒක නාසිකාගරුතියේ උත්තරයද කුරුම් කොටස්යේ ස්පර්ශයෙන් ඇතුළේම පිටේනවා. ඒ ඇතුළේම පිටවෙන හුස්ම රැල්ල තමයි අපි ආරම්භය. සෝ සතෝව අතසති සතෝව මතසති. ඉතින් හුස්ම ගන්නවා කියන හුස්ම එළනවා. ඕනකම හුස්ම ගන්නේ නැහැ. ස්වභාවයෙන්ම හුස්ම ගන්න දෙයක් පවතින ලෝකෙ. එනිදීදී දැන් මෙතන දැනෙන්නේ නැහැ. ඇති වෙන දේ නැහැ. සීතල වෙන දේ නැහැ. හිතන්නට ඕන කුසලයට කියන සංඥාවේ ආස්වාද ප්‍රසවාද. ඒකෝටි ආස්වාද ප්‍රසවාද දෙකේ ඉන්න බව කෙටි බව සමාජ පැහැදිලි වෙනවා. මේ විදුරුස දෙතුන් කියලා හිතන්නේ ඒක වැරදේවා. ඊළඟට මුස්ම වැන්නේ ආරම්භයයි. ලැබුණාත් ආස්වාද කරනවා උස්මයන් ගන්න ඇති උස්ම ආස්වාද ගන්න කවදින ඇති උස්ම ආස්වාද ගන්න අවසන්නේ ඇති සුන්නිකාරේ ප්‍රේණ ඇති කියේකවත් ගන්න ඕනේ ඒ විදිහට කියන සඳහා තමයි වචනේ රැස්වන්නේ ඉතල අපි ගණන් කිරීම ගන්නවා නම් ඒකයි ආස්වාද විසයි විසයි විසයි කියලා ඉවරනකම් මහත් නැතේ හිතන්න ඕනේ. මගේ නැතුව මහත් නැති කියන එකයි කොහොමද කුසල කරන්නේ. මහත් කියන කරාම මුළු වැඩි වෙනවා. මුළු වැඩි වුණොත් ඒක මහත් වෙනවා ඉපා වෙනවා. ඒක සාරාංශව මහත් නැතුව හිතන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් වේවා. කාර්යවාසනේ විසයි විසයි විසයි ඉතින් ඉතල ගන්නකොට ආස්වාද ඒකයි ඒකයි ඒකයි ඒකකොට සත්වාද ඒකයි ඒකයි ඒකයි ඒ තරක්මට ඒකේ ලක්ෂණ හෝ ඉතිේක සහසුන් ගන්න කරනවා ඒක දැක්ක ගන්න දෙන්නේ නැහැ ඒක ගණන් කිරීමේ එකේ විදිහ අතක් එකේ විදිහ අතක් ඕකම එකතු වෙලා ගියාම ධර්ම පැටලෙන්නේ නැත්නම් ධර්ම අවශ්‍ය නැති බවයි තේරෙන්නේ ධර්ම පැටලෙනවා නම් ඉතින් ඒකම වැඩිමත පොරේකේ. ඒකවත් ආයෙමත් මොලේ ඉඳලා පටන් ගන්නවා. මේ විශේෂාම දුරනකොට අපි විශේෂාකේ ආකාරකත්වයේ වඩනවා හිතේ. සමුච්චේ වේදිකාව. ඒක නිසා හිතෙන සිත කිසිලේ තියා ගන්නවා විශේෂාම වේවන්නේ. දැන් විපස්සනා කරන බලපුරුදු අය ඒ අස්කාත සංස්කාරක නිරූපණයේ වේදනාවක් ආවොත් ඒක පිටේනවා. නමුත් මෙතෙන් යාතු සිතාන්නේ. හුස්ම ගැන පමණයි ඉස්සයි. වේදනාවක් ආවොත් ඒක කිසිම අතර දාලා ඒක නිකන් නැතුව සත්‍යයක් ආවත් විශේෂාකාරයක් ඉන්නු කරන්නේ නැහැ. ඒ හැම එකක්ම නිකන් අතර දාලා හොයන ප්‍රීතිවා ගන්න ඕන. ඒකම යටත් පිළිසින් තමයි කරන්නේ ආලෝකයක් වෙයි. ඒකවත් නෙමෙයි කරන්නේ. ඒකත් මේ තියෙන දැන හුස්ම ගැන බලන්න ඕනේ. මේ ආලෝකයේ පිටින් පිට වැඩි වෙලා වැඩි වෙලා අවස්ථා තුනකදී බැරි වෙනවා. ඉස්සෙල්ලා ජීවිතයක් වාගේ දුක්ඛියක් දුක්ඛමයක් වාගේ දෙන්න පුළුවන්. තවත් වෙලා කරනකොට ඒක වඩා ලොකු පාය වලාකෝ වගේ දෙන්න පුළුවන්. ඒවත් අවසන් කරන්නේ. තවත් කියනකොට තමයි බොහෝම ප්‍රබහත් වෙන දීතුනා කාලෝකයක් ඇති වෙන්නේ. සමහර දේකට බොහෝම ඈත වාගේ දෙන්න පුළුවන්. ඒ නිසා බලන්න ඉපා. එදා බැලුවොත් සමහර දේ දෙනවා. ඒ සමාධියට ඒක දෙන්නේ. ඒනම් කිසිම දුක්ම ගැන බලාගෙන කිසිම අනිස්කාර කරන්න ඕනේ. මේ ආනාපාන ප්‍රතිපදාවේ ආලෝකයේ සම්පූර්ණයේ කරන්නේ. එකතරා දැන් සමාවේශ අපි යමක් කල්පනා කරනකොට ඇස්නේ නරගෙන අර ඈත කල්පනා ඈත බලන ඉන්නවා එහෙම බලද්දී එතකොට ඒක සමාධිය වෙන්නේ. ඒකදම කල්පනාවෙන් මෙතන සමේ ඇති හිත ගන්න ඕනේ. අපි ලං කර යමක් බලනවා බලන්න උදේට ඕනේ. මොනවා හරි උදාහරණයක් කරවකින් ලං කරගෙන බලනවා ඒවත් බලන්න පුළුවන් තමයි අර මුස්තරයන් ඔතන පැහැදිලි දෙන්නේ. ඒ ආලෝක මේ ගාලාව සමීපයේ දෙන්නේ. අනිත් ඒකයි සත්‍යයේ දෙනුම් කරගෙන අපි බලන භාවනා වේදනාවක් ආවොත් නැගිටින්නට මෙලිමේට කපුල දෙකක් රත්න සමනයක් අත්දැකීමේ තියෙනවා වේදනා විඳින්නේ කරන්නේ දැන් වේදනා විඳින්නේ කරන්නේ අනාදීන්නේ අනිත් මේ විශේෂ සංස්කෘතියේ ඔබට තියෙන වේදනාවක් සංකේ වෙනවා ඒක නැති වෙනවා ඒක වැඩි වෙන්නේ විපස්සනා ප්‍රමණයක් කරනකොට වේදනාවක් නැති වෙනවක් බාහිරලා එනවා ඒක නම් සාවා මේක සමතක්කය සමතකය යන කල්පිතේවා. ඒක තියෙන වේදනාවක් නැති වෙලා මුල ඇඟවම නොදැනි ඕම සාර්ථ ස්වභාවයකට පත් වෙනවා දුගාණිනාගේ අතින් පාපිරය යනවා. ඉතින් මුලින්ම භාවනා කරනායේ ඊළඟ 45ක් ප්‍රයත්න කරනවා මේ කය සම්පත් කරනවා හිතේ සම්පූර්ණ කරනවා ඒක. ඒකට ඒ රාමනා දීප කරන්න ඕනේ. සුවසයක් කරගෙන අමරාපවේද සුදුසුදුසු සුවසය ඊළඟ කොටස් අපට මොනවද අදේම දෙවියන් කියාවුද අලුත් කලක් කරන්න ගියොත් එහෙම ඒකම මුල තමයි ඒකාලය කයයි සිතයි පරිශීලනයකට තමයි ඔය සුත්තමදී ප්‍රතිපාලනය කියන අවස්ථාව එන්නේ ඒ අවස්ථාව දක්වා කියලා දුක් කරන්නේ දැන් සමාජ සංස්කෘතිය ගැන විස්තර ගන්න දැන් නැගිටින්න කියලා නම් ඒ සත්‍ය මොනවද කියනවා නැගිටින්න නැති එක වැඩිලා තියෙනවා. ඒක නිසා අපේ ලෞකික අධිජාන සම්පේදී සුද්ධ ජීවිතයේ සදාහාර කර්මස්ථානයේ ආරම්භය ඒ දරුවේ සමාන සියලුම භාවනාවල් කරගත්තේ ගෝඨතුන්වා සිටිලා පස්මාතේ කාර්යය තුලා කියන ආරම්භයත් ඒ විලාසිතව වැඩි ලබති කාර්යයේ ඒවා විවිධ සංස්කාරයේ ආධිපත්‍යයෙන් වාදකෙන්නේ භාවනාවක් අනන්ත ජාතකයක් කරලා තියෙනවා. අද මේ අපි කොලාරේ. නිසා ආයාපාරක භාවනාවේ රෝතුරා බුදු කරුවක් සම්පදේලාගේ සුදුසුකම් භාවනාවේ භාවනා සංස්කාරය සම්සාන තෙන්සිතේ විස්තරයේ විස්තරයේ සඵල වේවා කාර්යයේ වේවා කියන විචාරය පාසකෝ සිතාසාවේ සතිකාරයේ